පවත්වනු ලබන්නේ මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ යේහි පස්සිකෝ ගෝපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයිති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකදී ගත කරන අවස්ථාවේ විපස්සනා ධර්ම දේශනාවක් නැත්නම් විපස්සනා ධර්ම දේශනා මාලාවක් වශයෙන් සෑම දවසකම සවස පවත්වන මේ ධර්ම දේශනාවට සර්වචනාසිකේ නෛර්යානිකෝ ශ්‍රී සද්ධාරභයි ඇත්තා වූ ඒ සයාකාර ගුණ එකින් එක එකින් එක විග්‍රහ කිරීමටයි පෙළඹිලා ඉන්නේ. එයින් අපි ගත කර දවස් හතරේ සවක්ඛාත සාන්දිටික අකාලික ඒහිපස්සික කියන ගුණ සාකච්ඡා කරා අපි අද වාරයේ පැමිණලා තියෙන්නේ ඕපනායික කියන ගුණයට. මේ ඕපනායික කියන ගුණය උපනායන කියන පදයෙන් පාලි කැඩලා තියෙන්නේ ඒ තැනකට යොමු කරනවා කියන එක. තුඩු දෙනවා කියන එක. එල්ල කරනවා කියන එක. යොමු කරනවා කියන එක. ඒක සමාන ආර්ථපදයක් තමයි මේ ධර්මයේ තියෙන නෛර්යානික ගුණයත් නෛර්යානික කියලා කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන්නා වූ අරමුණට සුදු දෙන්නා වූ ගතිය යොමු කරවන්නා වූ ගතිය තල්ලු කරවන්නා වූ ගතිය දක්වන්නා වූ ගතිය නෛර්යානික ගතිය. ඒ නෛර්යානික බව ඕපනායක බව සද්ධර්මයකට අවශ්‍ය වෙන්නේ <coughs> සද්ධර්ම සාක්ෂාත් කරන්නේ කවදාකවත් එක චිත්තක්ෂණයක වැඩපිළිවෙලක් නෙමෙයි ඒක අනුපූර්ව වැඩපිළිවෙලක් වෙන නිසායි. ඒ අනුපූර්ව වැඩපිළිවෙලේ එක එක පුරුකක් අනිත් එකට තුඩු දීමෙන් යොමුවක් දීමෙන් නිට්ටියක් ලැබීමෙන් තමයි ඊ타මත්ම ඕලාරික ඊ타මත්ම තේරෙන තැනක ඉඳලා අර ඊ타ම සියුම් ගොඩාක් නොතේරෙන තැනකට එකින් එකට එකින් එකට තල්ලු කරන තල්ලු කරගෙන යනවා. ඒ تعلق කරගෙන යන ගතිය තමයි ඒ ස්වභාවය තමයි ඒ භාවය තමයි මේ උපනයන ගතිය නෛර්යානික ගතිය කියලා කියන්නේ. ඉතින් මේ නෛර්යානික ගතිය ඕපනයික ගතිය සද්ධර්මයට විතරක් නෙවෙයි අසද්ධර්මයටත් සමාස සමාකාරී වැඩ කරනවා. යම් විදියකට නරක දෙයකට නම් අසුර තියෙන්නේ අපි ක්‍රමක්‍රමේ ඒ අබ්බැහියටපත් වෙලා එහි අන්තුෙක් බවට සූදු අන්තුෙක් වගේ එහෙම නැත්නම් ධූර්ත අන්තුවකටපත් වෙනවා. එදින උනාට පස්සේ මේ පටන් ගන්න පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ සම්පූර්ණ වෙනස් ස්වභාවයක්. ඒ වගේම සද්ධර්මයට වැටුණොත් හොඳ පැත්තට ඒකත් අපි ප්‍රාර්ථනා කරන්න හිතා ගන්න බැරි ඒ නිවනකට අපිට තර්ක මනසකින් එහෙම නැත්නම් මේ ලෞකික මට්ටමකින් හිතා කියා ගන්න බැරි තැනක් දක්වම ගෙනියන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කලින් කියාපු අර ස්වකහාත සාන්දෘෂ්ටික අකාලික ඒහිපසික වගේ ගුණ තියෙන වැඩක තිබිය යුතු අංගයක් වශයෙන් තමයි පේන්නේ මේ ඕපනයික ගතිය. මේ ඕපනයික ගතිය නිසා අපි කොතනින් පටන් ගත්තත් මොන පහත් තැනකින් පටන් ගත්තත් මොන උසස් තැනකින් පටන් ගත්තත් ඒ දේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයේ පරිණාමයටපත් වෙලා ක්‍රමක්‍රමයේ රූපාන්තරණයකටපත් වෙලා ක්‍රමයෙන් තමයි මේ <clears throat> අදාළ වූ එල්ලෙට යන්නේ. අන්නේ එල්ලෙට ගෙනියන බව වැටහෙනකොට ඒකට අපි උරදී ලයදී කටයුතු කරනකොට ඒ පාරට වැටෙන පළවෙනි පුරුකදී වුණත් Tamanට වෙනසක් වැටෙනවා. හැබැයි වෙනසක් වැටෙන්න පටන් ගන්නවා. එතකොට අපි බොහොම දුරතික ගමනක පළවෙනි පළවෙනි පුරුක් වලටයි බහලා තියෙන්නේ. ඒ වුණත් <clears throat> මෙතෙක් තිබුණු එල්ලෙට වැඩිය මෙතෙක් තිබුණු දිහාවට වැඩිය දිශාවට වැඩිය අමුත්තක් මේ සාමාන්‍යයෙන් මේ ශාසනය සඳහන් කරන්නේ මෙතෙක්කල් ගඟ දිග පහළට පීනගෙන ගිය එහෙම නැත්නම් සංසාරේ වටේ දිගේ පීනගෙන ගිය ලෞකික පැත්තට බරව පීනගෙන ගිය ඇදීගෙන ගිය ගමන දැන් ගඟ දිගේ ඉහළට හැරිච්ච බවක්. <clears throat> ඒ වෙනස තේරෙට පටන් ගන්නවා. අන්නේ වෙනස නොදන්න නැත්නම් අපේක්ෂාවක් නැති කෙනෙකුට වැටහෙන්නේ විලෝපනයක් වගේ. මේක කල ඔක්කොම මුළු සංසාරෙත් එක්ක මිනිස්සුත් එක්ක ජනගහනයක් එක්ක ජනප්‍රිය භාවයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක <clears throat> බහුජන මතයට අනුව ගඟ දිග ගහලකට ගියා අපි ඒකෙත් තරක කරමින් අනික් අයට වඩා ඉක්මනට යන්නයි බැලුවේ. ඉක්මනට යන්න යන්න වෙන්නේ ඉක්මනට පිළියෙන එක. නමුත් දැන් අනිත් පැත්තට හැරුණාට පස්සේ ඒ කියන්නේ සද්ධර්මයේ දිහාවට හැරලා ඕපටයික ගුණයට හැරුණාට පස්සේ අරකින් දියුණු උනායි කියලා කියන්නේ දියුණුවක්ම වෙන්න විතරක් නෙවෙයි නොදියුණුවක් වෙන්නත් තියෙනවා. කියනවා මොකද ගමන පටන් අරගන්නේ පටිසෝතගාමී. ගංගා දිග පහළට නෙවෙයි ඉතින් ඉහළට. අන්නේ හැරෙනකොටම මෙතෙක් තිවිච්ච ප්‍රවාහය මෙතෙක් තමන් ළඟ තිබුණු රුචර්චිකන් මෙතෙක් තමන් ළඟ තිබුණු හැකියාවන් මෙතෙක් තමන් යොදවපු කාල පිළිබඳව අමුත්තක් වෙනසක් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙනස වැටෙන තැන ඉඳලාම ඒ ගොනුවක් එකමුතුවක් yaadena ගතියක් ටික ටික ටික ටික සිද්ධ වෙනවා. නමුත් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ළඟදික පහලට යන වැඩපිළිවෙල 100%ක් කරගෙන හිටපු ලෞකික පැත්තටම බර වෙච්ච කාමයේ පැත්තටම බර වෙච්ච ඉදුරම් පැත්තටම බර වෙලා ගත කරපු කෙනෙක් ඒක 100ට එකක් විතර වගේ <clears throat> පටිසෝතගාමීක ඉහළ පැත්තට යන්න පටන් අර ගන්නකොට ඒ පටන් අර ගන්න පුද්ගලයාට තේරෙනවා මොකද්ද විප්ලවයක් පටන් ගත්ත බව මොකද්ද හැබැයි වෙනසක් පටන් ගත්ත බව නමුත් 99%ක්ම තාම වැඩපිළිවෙල යන්නේ ළඟදික පහලට නිසා ඒක දිනු කරන්නේ කොහොමද? තනවා වඩන්නේ කොහොමද? ඇත්තටම වැරසක් වෙනවද? මේ 100ට එකක් පටන් ගන්නත් එක <clears throat> මල්පල දරයිද කියලා ඒ සැකයට මේ විශ්වාස කරන්නේ නැති தත්ත්වයට බර වැඩි. ඒක සාධාරණයි. නමුත් සර්වචන් වහන්සේ බලන්නේ සර්වචන් වහන්සේගේ පැත්තෙන් බලනකොට ඒ අර 100ක්ම පල්ලෙහාට ගමන් කරපු හිටපේ කෙනා 100ට එකකින් හෝ ඇති කරන මේ විප්ලවය මේ ඇති කරගන්නා වූ අනිත් පැත්තට කල්පනා කරන ගතිය ඒ 130ක් 40ක් 50ක් 60ක් ඇති කරගෙන යෝධ බල යෝධ වීර්ය සහිතව යන කෙනාට වැඩිය මේ 100ට එකේ වෙනස හැබැයිම හැබැයි වෙනසක් බවත් එතෙන්දි තමයි සර්වචනාංශේ උදව් කළ යුතු බවත් උන්වහන්සේ තේරුම් ගන්න. අපි අපේ පෞද්ගලික ජීවිතයේ අපේ පෞද්ගලික Brahmacharya ජීවිතයේ අපේ පෞද්ගලික යෝගාචර ජීවිතයේ ගත්තොත් අපි හැමදාම පශ්චාත්තාප වෙනවා. අනේ අපි හිතන තරම් ප්‍රතිඵල නැහැ. අනේ අපි හිතන තරම් ඉස්සරහට යන්නේ නැහැ නේද කියලා. නමුත් ඒ ආරම්භයේදී මේ ජීවිතේ වෙන්න පුළුවන් පෙර ජීවිතයක වෙන්න පුළුවන් කොතනකෝ 100%ක් කාම භෝගික ගත කරන ජීවිතයක එවැනි දීමෝපියන ජාතක වෙලා එවැනි පරිසරයක හැදිලා එවැනි අධ්‍යාපනයක් ලැබලා එවැනි සමාජ වර්තමක හැදිලා අපි තනියමනේ අත්තල් බැඳගෙන ඉන්නේ ඉස්සරහට අරන්නේ. දැන් මේ පෙර ගමනට යන්න ඕනේ අධ්‍යාපනයට ආධ්‍යාත්මයට හැරෙන්න ඕනේ කියන එක හැරුණේ ඒක හැමදාම ආශ්චර්යයක්. දෙන්නෙක් එකතු වෙලා මේක සිද්ධ වෙන්න බෑ. අනිවාර්යයෙන්ම තනියම හැදෙන. යන්නේ එතකොට අර සම්පූර්ණ ගඟදිය හරහා කපනවා. අපැතර හැරෙනවා. අන්න එතෙන්දි තමයි සරුවත්තරනාංශගේ මහා කරුණාව යොමු වෙන්නේ. මේ පුද්ගලයා සම්පූර්ණ 100%ක් පල්ලෙහාට ගලාගෙන යන කංගේ එතනසර මොකද්ද යෝගයක් නිසා මොකක් හරි විද්‍යාවක් නිසා මෙයා අනිත් පැත්තට හැරුණා. ඉතින් අනිත් කෙන පිරිස මෙයා අරගෙන යන්න හදනවා පල්ලෙහාට. නමුත් සරුවචනසේ ඈත ඉඳලා පුළුවන් තරම් උදව් කරලා කියනවා ඔන්න ඔතන රැකගන්න. ওই 100ට එක රැකගන්න අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා දකින්නවා දකින්නවා. ඒක පිළිබඳව කිසිසේත්ම සැක කරන්න දෙයක් නැහැ. ධර්මයේ පෙනුවෙන් අපි 100ට 1ක ලංසුවක් තිබ්බනම් 100ට 1ක හේතුවක් කරානම් ඒක තමයි වෙනස. නමුත් අපි කියන කැහුලකම නිසා, පෙරේතකම නිසා ඕක මතක නැති කරගන්න. මතක නැති කරලා මේ ලොකු ලොකු සූත්‍ර දන්නේ නැතුව කියලා ලොකු ලොකු සමීකරණ දන්නේ නැහැ කියලා අනික් ගොල්ල කරන තරම් උඩින් පැනගෙන යන්න බෑ කියලා තාම නිකතල්ලේ තියාන අඬනවා. නමුත් එවැනි චරිතයකට මේ ඕපනයික ගුණය මතක් කරනකොට රෝමෝත් ගමනේ සිද්ධ වෙනවා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ පොඩි වැඩක්. ඒ කවදාකවත් බහුජන මතයට ඉඩ දීලා අපේ හිඳුරන්ට ඉඩ දීලා අපි ගෙන ආපු චරිතකම් වලට ඉඩ දීලා කිය ගමනකොත් නෙවෙයි. මොකද්ද ආශ්චර්යයක් මේක තුළ සිද්ධ වෙනවා. අන්නේ ඒ සම්මුතියේ කැල පැලස්සටම ඒ කලාපෙතම ඒ පදාසයටම තමයි ඕපනායක ගුණය කියලා කියන්නේ. මහා පුදුමාකාර දෙයක් මේක තුළ සිද්ධ වෙනවා. මේක බලන්නම ඒ ඕපනායක ගුණය බලන්නම අනත්නවාදීව බලන්න වෙනවා. ආත්මවාදීව බැලුවොත් හිතෙන්නේ අනේ මෙච්චර අපිත් එක්ක ගියත් මෙලහට ජය කනුත් පහු කරගෙන අපි තාම මග නේද? අපි තාම වනු ගන්නවා නේද කියලා ආත්ම සංඥාවෙන් බැලුවොත් පේන තියෙන අපිට නැති බැරිකක්. අනාත්ම සංඥාවෙන් බැලුවොත් බලන්න බලන්න පේන්නේ ඇති හැකියකක්. අපි මේ ඉන්නේ අවුරුදු 2500ක් පරණ වෙච්ච පිළිමු වෙච්ච සාසනය. අපි ඉපදිච්ච කාලේ මේ තරම් උපයක් තිබුණේ නැහැ. ඕන තරම් අපේ තියෙන මේ තියෙන දක්ෂකම් වලදී අපිට ජය කෙරි නංගමේ කම්සප විඳින්න ඉඩ තිබුණා. සාධාරණ. අසාධාරණ කාමීත්‍යචාරයක් නෙවෙයි. ඒ තියේදී මොකද්ද අනාත්ම ගතියකින් අපි හැදලා තියෙනවා. මෙන්න මේ 100ට එකක් වෙන්න පුළුවන් 1.5ක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් 30ක් 40ක් වෙන්න පුළුවන් අන්න ඒ පළවෙනිම විප්ලවයේ ඒ පළවෙනිම හැබෑ වෙනස නැවත නැවත සිහිපත් කරමින් සතුට වෙන්න පුළුවන් ඕපනායක ගුණයට හඳුන් කූරුපත්තු කරන්න නම් පහන්පත්තු කරන්න පුළුවන් මල් පූජා කරන්න පුළුවන් වඳින්න පුළුවන් අපි ශක්තිගේ රජ පැටවුන්ටත් වැඩිය සතුටින් ජීවත් වෙන්න ඕනේ ඒ මොකද හේතුව මෙතෙන් එන්න අපිට කිසි කෙනෙක්ගේ උදව්වක් හම්බෙලා නෙමෙයි මේ මාන්නකාරකමට කියනවා නෙමෙයි උදව්වක් හම්බුණා නම් හම්බුනේ ගඟ දිග පල්ලයට යන දැනටත් එච්චරයි උඩට ගියේ තනිය ගිය නිසයි හරි පාර නිසයි අපිට මේ කල්යාණ මිත්‍රව ලැබිලා තියෙන්නේ ඒ නිසයි අපිට මේ පැය ගණන් දවස් ගණන් පැත්තකට වෙලා අනික් ලෝකයේ මෙච්චරම කහකොටා වැටෙමින් ඊර්ෂ්‍යා කරමින් වසුරුකම් කරමින් ක්‍රෝධ කරමින් කාම සැපයට බල්ලෝපර කන්නා වාගේ දඟලද්දී අපිට අපේ පැත්තකටලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මේවා ඉතින් අර ඒ යන ගමනේ අපිට හම්බෙච්ච මේ ආශීර්වාද ඒ අපිට ලැබිච්ච සුබ ලකුණු තව ඉස්සරහට තව වැඩි වෙනවා. ඒක පිළිබඳ කිසිසේත්ම මොනම සැකයක් අත්හැරෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් උනන්දු වෙන්න ඕනේ දැනගන්න ඕනේ මේ ආවේ තනියම අපි කරගෙන ආපු සටන ඒ සත්නේ ජයග්‍රාහී එහෙම නැත්නම් පෙර ලකුණු තමයි මේ තවත් පිරිස් දුර බෑත පළාත් පිටින්සත් විවිධ සංස්කෘති වලින් විවිධ භාෂා වලින් විවිධ ආකාර වලින් ඇවිල්ලා මේ එකට එකතු වෙන ගතිය. ඒක සර්වඥාන්සේ දැක්කේ බුදු වෙන ඉස්සලා දවසේ හතර 30න් ආපු මේ ඔළුව කළු පාට කඳ සුදු පාට 54 දෙනෙක් ඇවිල්ලා සර්වඥාන්සේ ඉදිරි පිට ආවට පස්සේ ඔක්කොම තනි වර්ණ පාටපත් වෙනවා. නානා දෙමව්පියන්ගෙන් නානා මේ සංස්කෘත වලින් ඇවිල්ලා උන්වහන්සේ ළඟට ආවට පස්සේ ඔක්කොම එකම සහෝදර පිරිසක් වඩපතපත් වුණා. එන්නේ ඕපනයික ගුණය ගැන කතා කරනකොට අපි ළඟ යම් ප්‍රමාණයකට හෝ උප්පත්ති ගති, ඒ තිබුණ ඒ ලෞකික ගති, ඒ ගිහි ගති, ඒ පෘථග්ජන ගති 100ට එකක්වත් පොතු ඇරලා අපිට තේරිලා තියෙන්න ඕන දැන්ට යම් ප්‍රමාණයකට ඒ සරුවචනාංශේ වඩ아가න ආපු ගුණෝලින් යම් ප්‍රමාණයක් අහලු කුටි නෙමෙයි තියනවා කියලා හැඟීම තිබුණොත් තමයි මේ ඕපනයිසර් කියන ගුණය හිතවදිනා ආකාරයට කියලා දෙන්න පුළුවන් ඒක. තේරුම් ගන්න පුළුවන් ඒක. ඒක ඉගෙන ගන්න ඉගෙන ගන්න හරි සතුටක් ඇති වෙනවා අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව. ඉතින් මේ ඕපනයික ගුණය, නෛර්යානික ගුණය, සද්ධර්ම ගුණයක් මිස මට ළඟට නම්බුවක් කරගන්න මගේ ආඩම්බරයක් කරගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි අර යන වේගය තවත් Java කැවිලා සමග්ගානන් තපෝසුකෝ කිව්වා වගේ එවැනි ශක්තිය ඇති යත්තන් අතර ලොකු සමගි බන්ධනයක් ඇති වෙලා අප්‍රමාද බන්ධනයක් ඇති වෙලා සති බන්ධනයක් ඇති වෙලා එකම ලේ ඇති එකම නෑ පිරිසක් වාගේ. ඒ කියන්නේ මේ ලේනකම නෙවෙයි ඕනෑකම අනුව. සතිය වඩන්න අප්‍රමාද වෙන්න අත්වල බඳගත්ත ගතිය එනකොට බුදුමාකාර ගැම්මක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ਸਰවචනාංශිකේ ධර්මයේ කීප අවස්ථාවක පෙන්ලා දීලා තියෙනවා මේකේ මේ මුල්ම වෙනස ඇති කරගත්තට පස්සේ ඒ අපි වැටුණාට පස්සේ ප්‍රවාහයට දිගට අරගෙන යනවා කියලා. සාමාන්‍ය උපමාවක් විදිහට කිව්වොත් අපිට තේරෙන දාන කතාවෙන් පටන් අරගෙන සර්වචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් අනුන්ගේ සැප කැමැති වීම යම් තමන්ගේ ඉදurang පිටවීම නේ අනුන්ගේ සැප කැමැති වීම කියන ආධ්‍යාත්මික පැත්තටමයි අදාසෙන් ඉතලා බත් ටික කාලා පිඟානට අත හොදලා ඉඳුල් ටික විසි කරන කම මේ වැටිචි තැන ඉන්න වැල් පොළවේ ඉන්න වැල් ගැටවිල්ලකට මේක ආහාර වේවා කියලා ප්‍රාර්ථනා කරන කුසල සිතීමයි කියන්නේ ඒකේ කුසල් 100ක් සිද්ධ වෙනවා කියලා හිතාගන්න කියලා කියනවා. ඒකක 100ක් සිද්ධ වෙනවා නම් සරුවත්යන් සඳහන් කරනවා ඒ දැකලා කතා දැකලා නෙවෙයි වේවා කියන අදහසෙන්. නමුත් යම් විදිහකට ඒ වැටිච්ච ඉඳුල් ටික සතෙක් කනවා දැක්කොත් නැත්නම් දකින්න සතෙක් ආවොත් ඒ 100 තව 100 ගුණයකින් වැඩි වෙනවා කියලා තියෙනවා. මම මේ විසි කරපු ඉඳුල් මේ දෙකට කාල ඇට සතු කනවා දැක්කට පස්සේ කුකුලෙක් කවුලගෙන කනවා එහෙම නැත්නම් පණුවෙක් කනවා දැක්කොත් තියෙනවා කියලා. ඊට පස්සේ සරුවචන සදාහන් කරලා කියනවා ඊට වැඩිය මේ මෙන්න මේ කුකුලට මං කන්න දෙනවා මේ බල්ලට මං කන්න දෙනවා කියලා යම් කිසි සතෙකුට එල්ල කරලා මේ බඩගිනින සතෙක් දැකලා දුන්නොත් 100 ගුණයක වැඩි කරගන්නවා. ඒ වගේ 100 කර දෙනවට වැඩිය දුස්සීල මිනිස්සුයෙකුට දුන්නොත් 100 ගුණයක වැඩි වෙනවා කියලා. ඒ වෙනුවට සීලවන්ත මිනිස්සෙකුට දුන්නොත් සීගුණකින් වැඩි වෙනවා. ඒ වෙනුවට ඒ සීල විතරක් නෙමේ සමාධි ප්‍රඥා භාවනා වැඩ කරන යෝගාවචරයට දුන්නොත් සිවුණිකේ වැඩි කරා. ඊට පස්සේ ඒක පැවිදි වෙච්ච ඒ වගේම අපි හිතමු මාර්ග ඥානයක් ලැබුව කෙනෙකුට දුන්නොත් ඉතින් ඊට පස්සේ 100 කින් වැඩ වෙනවා කියන එක නම් අපිත් එකග වෙනවා. අපිට තේරෙනවා ඇයි එහෙම කියන්නේ කියලා. නමුත් සරුවත් යනවාචාර මුලක ඉඳලාම ඉඳගෙන එනවා. ඊට පස්සේ සඳහන් කරනවා මාර්ග ඥාන දෙකක්, තුනක්, හතරක්, රහත් භාවයක් කිව්වහම 100 100 න් ගුණ වැඩි වෙනවා. ආන්නෙම 100 100 න් වැඩි වෙලා ගිහලා යම් කිසි කෙනෙකුට මහරහතන් වහන්සේ නමකට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට දෙන්න පුළුවන් සියයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ කලාතුරකින් තමයි කෙනෙකුට හම් වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්නේ. ඊට වැඩි 100ක් වැඩි වෙනවා. ඊට පස්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානේ හැන්දක් වෙදන්ට අපිට අමාවස්ත අවස්ථාවක් හම් වෙන්නේ. එතකොට 100ක් ගුණයක වැඩි වෙනවා. ඊට පස්සේ සරුවත්යන් සඳහන් කරනවා යම් ආකාරයකට වික්ඛු වික්ෂුණී කියන උභය සංඝයා සහිත මහා සංඝයා සරුවත්යන් සඳහන් දුන්නොත් සියක් ගුණයකින් වැඩි වෙනවා කියන්නේ. ඒ ඔක්කොම කියලා කියනවා ඒ වගේ සියක් ගුණයක් ආනිසංස වැඩි වෙනවා උඹ තිසරණ සමාදන් වුණොත් කියලා. මේ දන් දෙන කෙනා Taman තිසරණ සමාදන් වුණොත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නැත්තම් වික්ඛු භික්ෂුණී උභය පාර්ශවයේ සත්‍ය මහා සර්වඥාසනමකට දන් දුන්නට වැඩිය කියලා. තමන්ගේ අර පුංචි වෙනස මම බුදුන් සරණ යමි මම දහම් සරණ යමි මහා සංඝුන් සරණ යමි කියලා ඇතුළත ආධ්‍යාත්මය ඇති වෙන මේ පුංචි වෙනස බාහිර බුදුන් දැකලා මේ දැක්කටත් වැඩි වටිනවා ඊට පස්සේ තමයි අපි ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සීලයෙන් සමාධිය ප්‍රත්‍යයෙන් වඩා ගන්න. ඒක ඊට පස්සේ වෙනවා. ඒක පිළිබඳව මේ යේකේච බුද්ධං සරණං ගතාසේ ධම්මං සරණං කියලා යම් කිසි කෙනෙක් ධම්ම බුද්ධ ධම්ම සංඝ සරණ ගියා නම් අය අපායට යන්න ඉඩක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ මාසක වල වල ගිහින් ඉවරලා ආ කට්ටිය වාඩි වෙන්න පංචිල් ගන්න කියලා වාඩි වෙන්න සමාදානයක් නෙවෙයි. ඒක නැගිටිනකොට ඉවරයිනේ. ඉඳගෙන විසින් සමාදානව නැගිනකොට ඉවරයි. ඒක නෙවෙයි කමු කිසි කෙනෙක් මේ ධර්මයේ බුද්ධ ධර්මයේ සංඝ කියන තිසන් දැනගෙන මම මේට පස්සේ බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා කියලා හිතට එකඟව ඇති වෙනේ සරණා ගමනේ ඊතර වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා අර ගඟ දිගේ ඉහළට තමයි පීනීම තියෙන්නේ. අනේ ඒක ਸਰවඥසේ සඳහන් කරන්න සූත්‍ර කීපයක්ම ඒ ත්‍රිපිටකේ සඳහන් වෙනවා. සමහර වෙලාවල් වල ওই චංකි සූත්‍රය වගේ තැන්වල උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන පටන් නිවන් දකින්න තැන දක්වා මේ ශ්‍රද්ධාවේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙන්නේ කොහොමද? සද්ධා ජාතෝ උපසංගමති, උපසංගමන්තෝ පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං හෝදහති, ඔහිච සෝතෝ ධම්මං සුනාති, සුත්වා ධම්මං ධාරේති, තථානං ධම්මානං අත්තං උපපරික්ඛති වශයෙන් සද්ධාවේ යම් කිසි කෙනෙකුට ඇති වුණා නම් ඒ මනුස්සයා වෙත එළඹීමක් ඇති කරනවා. ඒ සද්ධාව යාගේ ඉඳ දෙන්නේ නැහැ ඒක තරක. මේ මං කරන වැඩේට වැඩිය හොඳින් කරන තැනක් තියෙනවා කියලා අතෙන්ද මෙතන එළමෙන ගතියක් තියෙනවා. මෙත එළඹීමක් උපසංකපනේ. උපසංකපන්තෝ පෛරුපාසති. කෙලින්ම ගිය ගමන් මෙයා හරි මෙයා හරි කියන්නේ නැහැ. ටිකක් පෛරුපාසනය කරලා බලනවා. මෙතන යන වැඩපිළිවෙල පිළිසිදුද මෙතන යන වැඩපිළිවෙල කියන වක් කරන තැනක්ද කරන දේවල් කියන තැනක්ද මට අමතරව තව කට්ටිය මේක අනුගමනය කරනවාද කියලා පෛරුපාසනය කරනවා. පෛරුපාසන්තෝ සෝතං වෝදහති. පෛරුපාසනය කරන ගමන් එතන කෙරෙන ධර්ම දේශනාවලට ධර්ම සාකච්ඡාවට කන යොමු කරනවා. තමන්ගේ හිත යොදනවා, කන යොමනවා. සෝිත ඔයිත සෝතෝ ධම්ම සුනාති. ආන එතකොට ඒතන කෙරෙන මූලික ව්‍යාප මේ ප්‍රතිපatti කාලසහන ධාම් ඒව ඇහෙනවා. සුත්වා ධම්මං ධාරේති. ඒව දරාගෙන හිතේ ඒව හිතේ දරා ගන්නවා සුතමේ ඥානෙ ධාරණ කර ගන්නවා. ධාතානං ධම්මානං අත්තං උපපරික්කති. Taman හිතේ දරාගත් ධර්ම මේක වෙන්න පුළුවන්ද? ඔය කියන ක්‍රමයකින් නිවන් දකීද? එහෙම නැත්නම් මෙතනත් මේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක්ද? එහෙම නැත්නම් සම්මාදනක්ද කියලා හොඳට හොයලා බලන්න. ඒක හොයලා බලනකොට අත්තං උපපරික්කන්තෝ ධම්ම නිඥානක් හමන්ති. එයාට තේරෙන්න පටන් ගන්නවා නම් මේ අනිත් ඔක්කොමලා ගලදික පල්ලෙහාට යන බණ කියද්දී ඒ ලාභක වෙන්නවක්වත් ලාභ සත්කාරවලටවත් නැතුව මෙතන නම් මොකද්ද ප්‍රතිපත්තියක් කරන දෙයක් කියවෙනවා කියලා එයාට ඒ ධර්ම වැටහීමක් ඇති වෙනවා අර සද්ධාවේ ඉඳලා මේ පියවර කීපේ නිසා ධර්ම නිජ්ජානකන්තිය සති ඡන්தோ දායති අන්නේ එතකොට ඒ පුද්ගලයා තුල ඇති වෙනවා එහෙනම් මේක මම කර බලන්න ඕනේ කියලා කත්තු කම්මේතා කුසල ඡන්දේ පහළ වෙනවා සද්ධාවේ ඉඳලා මේ දේ මම ජීවිතේට සම්බන්ධ කරගන්න ඕනේ කියලා මෙන්න මේ පියවර දක්වාම ඔය සද්ධාව කුසල ඡන්දයක් වෙන්න සද්ධාව කුසල ඡන්දය දක්වා උපනායනය කරන්ට නෛර්යානිකව ගමන් කරන්ට විශාල වැඩපිළිවෙලක් තියෙනවා. මේ අපි තේරම පහු කරපුවා මම මේ කියන්නේ. අපි යම් කිසි කෙනෙක් ගැන අදහසක් ඇති කරගත්තා නම් ඒ පුද්ගලයා කෙරෙහි, ඒ ධර්මයේ කෙරෙහි, ඒ ව්‍යාපාරයේ කෙරෙහි කුසල ඡන්දයක් ඇති කරගන්න නම් සේරම පහු වෙලා තියෙනවා. ඒ කුසල ඡන්දය ඇති වුණාට පස්සේ සද්ධාවට වැඩිය කුළු ගැනෙච්ච කතියක් තියෙනවා. යොදා බලන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. කුසල ඡන්දේ නිසා. ඡන්ද ජාතෝ උත්සාහති. ඊට පස්සේ බලනවා මේ දිනදා වැඩ කරන ගමන් විනාඩි 5ක් 10ක් මේක කරලා බැලුවොත්, සක්මන් ටිකක් කරලා බැලුවොත්, ඒ වගේම දානයක් දීලා බැලුවොත්, සීලයක් සමාදන් වෙලා බැලුවොත්, සමත භාවනා කරලා බැලුවොත්, විපස්සනා භාවනා කරලා බැලුවොත් කියලා ඡන්දය ඇති වුණාට පස්සේ උත්සාහ උත්සාහස්තෝ තුලේදී ඊට පස්සේ කල්පනා කරනවා දැන් ඕන මම පැය දෙකක් මේකට දැම්මොත් මට රස්සාවේ කරගන්න වැඩ වෙලා කරගන්න බැරි වෙයි. යාළුවා ආශ්‍රය කරගන්න බැරි වෙයි. පිටත් බලන්න බැරි වෙයි. හිත පත්‍ර බලන්න බැරි වෙයි. එතකොට මට වෙන පාඩුවයි මේ ධර්මයෙන් ලැබෙන ආනිසංසයයි අතර සංසන්දනයක් හිටව. ඒක මේ කවුරුවක්වත් කාටවත් උගන්වන්න දෙයක් නෙවෙයි. මේ හිතේ ඇති යම්ම දෙයක් ප්‍රත්‍යක්ෂ කරපු කරා. ඒක අනුමානයට දාලා බලන්න. ඒක අන්වේ ඥානට දාලා බලනවා මේ වැඩේ දිගට ගියොත් මම වන්මත් වෙයිද නන්නත්තර වෙයිද එහෙම නැත්නම් මගේ ගමනට ආලෝකයක් ආධාරයක් වෙයිද එහෙම නැත්නම් මේක ගුණා එකතු වුණා කියලා වෙනසක් නැති වෙයිද කියලා තුලනේ කිරීමක් වෙනවා තුලීත්වා පදහති අන්නේ තුලනේ කිරීමෙන් ඒ පුද්ගලයාට කියලා දෙන මනසට කොච්චර තේරිලා තියුණා මේ තුලනය කරන්නා වූ ගලපා බලන්නා වූ පුද්ගලයාට ඇති වුණොත් මේක නම් කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඒ නිසා මම මේකේ අනාගතය ගැන සලකලා දැන් ප්‍රයෝජන සපේ කරන්න ඕනේ කියලා හැඟීමක් ආවොත් තමයි ප්‍රධාන වීර්යයක් යොදා. එතෙන්ට එනකන් ඒ පුද්ගලයාගේ ඇතුළත පෙළ ගැස්මක් නැහැ. ඇතුළත ඒ දේ සඳහා පූර්ණ මුළු හිතින් කැපවීමක් වෙන්නේ ඒ පදන් වීර්ය ආවට පස්සේ මේ කාය ජීවිත নিরপেක්ෂව ඉසගිනි ගත්තකු ඉගිනි නිවන්න පමා වෙනවටත් වඩා ඇඳුම් ගිනි ගත්ත මිනිස්සෙක් ඇඳුම් නිවන්න ප්‍රමාණයටත් වඩා මම මේ වහාම අප්‍රමාද වෙන්න ඕනේ සමාදා සීලය සතිය පිහිටවන්න ඕනේ කියන ඒ පදන් විහිදී එනකන් ඇතුළත පෞරුෂත්වයේ හෝ රුචි අරුචිකම් වල වෙනසක් වෙන්නේ නැහැ. ඔක්කොම ආරස්සා කරගෙනයි පිට නෙල්ලේ විතරයි සිවිය විතරයි භවනා සිද්ධ වෙන්නේ. අර පදන් විහිදී ආවට පස්සේ Tamange රුචි අරුචිකම් ඕන දෙයක් පෞරුෂත්ව ලකුණු ඕන දෙයක් අපකටලා සම්පූර්ණ අලුත් වෙන්න ලැහැත්ති ගතියක් එනවා. පයිසත්ව සමානෝ කායේන චේව පරමහත්ත්‍ය සච්ච කරෝති. අන්නේ කැප කරපු ඒ ප්‍රධාන වේදී ආවට පස්සේ තමයි තමන්ගේ කයත් අර කියන විදිහට කුද්ධිකාපේති කණිකාපේති උබ්බේගා පරණාපේති වශයෙන් කයත් කොමු දාලානවා. ඊගාවට ඔක්කාන්තික පරණාදී ප්‍රීති වලින් කයත් කොමු දාලාමින් කායික සුඛයත් අත්දකිනවා. ඒක මේ කය සාක්ෂි දෙනවා. හරි හරි යන ගමන හරි මට මෙතෙක් කල නොතිබුණ විදිහේ ශාන්තියක් සුවයක් මේ සුවසේවාවක් සිද්ධ වෙනවා කාය සාති වෙනවා කායන චේව පරම සත්‍ය සත්‍ය කරදෝ පඤ්ඤායච අතිවිජ්ජ අති පඤ්ඤායත අතිවිජ්ජ පසති ප්‍රඥාවෙන් දකිනවා විනිවිද මේක අපේ අම්මලා තාත්තලා උගන්වපු දෙයක් නෙවෙයි අපේ පොත්වල ගුරුවරු අපිට උගන්වපු රේකී ක්‍රමයක් නෙවෙයි වෙනසක් සිද්ධ උනායි ඒ වගේ අර සද්ධාවේ ඉඳලා දිගටම කායන කාය වශයෙන් නැත්නම් රූප ධර්ම වශයෙන් නාම ධර්ම වශයෙන් දෙකෙන්ම මේ පරමාර්ථය සාක්ෂාත් කරනකම් අර සද්ධාව ලියලා වැඩෙන හැටි මේ චන්ති සූත්‍රයේ සඳහන් වෙනවා. නමුත් ඊට වඩා මේ ඕපන මේකත් මේ ඕපනයික ගුණය තමයි. එකින් එකට එකින් එකට එකින් එකට යන්න පටන් ගත්තට පස්සේ අර මූලික සද්ධාව නම් සෑම ආගමකම තියෙනවා. ඒක යන බටහිර මිනිස්සෙක් මේ දාර්ශනික වශයෙන් ලියලා තිනවා මේ ලෝකේ ඉන්න සෑම සතෙකුටම ඇදහිල්ලක් තියෙනවා කියන්නේ. කූඹියාටත් ඇදහිල්ලක් තියෙනවා. ඒකයි ඔය කලබලි දුවන්නේ. ඒකේ මීමැසටත් ඇදහිල්ලක් තියෙනවා. පණුවටත් ඇදහිල්ලක් තියෙනවා. එහෙම ඇදහිල්ලක් නැති කිසි කෙනෙක් තුළ ජීවියක් හිටිට බෑ. ජීවේ පවතින්නේම මොකද්ද ඇදහිල්ලක් මත. ඉතින් මිනිස්යාටත් තියෙනවා. ඉතින් මේ තියෙන ඇදහිල්ල උස්සස්ම දෙයට දානව වෙනුවට පහත් දෙයට දැම්මොත් ඒ මනස ඇදහිල්ල පහත් කර ගැනීම නිසාම පහත් කෙනෙක් වඩපත් වෙනවා. Tamange ඇදහිල්ල උස්සස්ම දෙයට යොමු කරන තරම් කල්පනා ඥාන ශක්තියක් තියෙන එකම සතා මිනිසයා වුණාට පස්සේ ඒ අදහන්න පුළුවන් උසස්ම දේ වෙනුවට ලාමක දෙයක් අදහනවා නම් එමත්ින් ඒ පුද්ගලයා ඒ ලකුණෙම ප්‍රකටයි. එනිසා අපි ඇදහිල්ල කියන්නේ උස්සස්ම දෙයට සද්දේය වස්තුවක්මයි අදහස්. සරුවචනාංශය ඒකට අපිට උදව් කරනවා. ඒක බලනකොට හරියට සරුවචනාංශේ මාවා දහපන් කියනවා වගේ වෙනද ව්‍යාපාරයක් කරන මුදලාලි කෙනෙක් වගේ තමයි පේන්නේ කියලා. සරුවචනාංශ සඳහන් කරනවා ඇදහිය යුතු වස්තු වලින් උස්සස්ම සද්දේය වස්තුව තමයි සරුවචනාංශ. ඊගාවට ධර්මයේ ඊගාවට සංඝයා ඊගාට තමන්ගේ සීලය එවැනි දෙයක් තියෙද්දී ඉන් මෙපිට වෙන ਸਰව බලධාර දෙවියෙකෝ නැත්තම් ඔය සෙලෙක්ක දෙවිවරු ඉන්නේ මේ පැත්තේ ඉන්න රංගවල දෙවියෝ කතරගම යම කතරගම දෙවියෝ নানা ආකාර දෙවිගොල්ලෝ ඉන්නවා යانے යන තැනක ඕනේ බજાર එකට ගියාම අයියා කෙනෙක් ඉන්නවා ඒ අයියාලා ඉන්නවා හැමතැනම ඒ කට්ටිය අදහන්න ගියොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ කාන්තේම සබවචනාට නිග්‍රහ කරා වෙනවා ඇද හේතු වස්තු මෙච්චර තියෙද්දි නැත්තම් පෙන්නලා තියලා තියෙති ලාමක දෙයකට හේතු යොදනවා නම් වෙන විදියකට කියනවා නම් ගුණ ගායනා කළ යුතු පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨම තැනටපත් වෙච්ච සරුවචනාසේ ඉඳි වෙන කාගට ගුණ ගායනා කරනවා නම් සීමාව ඉක්මවල ඒක සරුවචනාසේට කරන නිග්‍රහයක්. කට ඇරලා අත දිග ඇරලා කිසිම කැතක් නැතුව උදේ ඉඳලා හැන්දෑවකම් ගුණ ගායනා කරුවත් ඉවර කරන්න බැරි ඒ උත්තර ගුණ පිට තියෙද්දි මේ තමන්ගේ ලාභයට තමන්ගේ වාසියට එකකන ගුණ ගායනා කරන්න ගියොත් ਸਰවඥාස්ථ අවලක් වෙනවා. එහෙම ශ්‍රද්ධාවක් ලෝකේ පුරාම තියෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව කොහොමද කුසල ඡන්දයක් වඩපත් වෙන්නේ? කොහොමද ඒක දිගින් දිගට ගෙනලා නිවන් දකින්න කියන්නේ? උපනායන ගතියක්. ඒ උපනායන ගතිය ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ කවදාකවත් පිමිපණින්ද යන්න එපා. එදාට කරන්න පුළුවන් ලේස මාත්‍රේ කරන්න. ඒකට ඇඟට දැනෙන්නෙත් නෑ යන. අනුමත්තේන පිකුඤ්ඤ මේ සර්වචනාසේ ධම්මපදයේ සඳහන් කරලා තියෙන්නේ අනුකුබ්බේන මේ දහවි තෝකතෝකං කණේ කණි කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලපත්ත මේ දහවි කියන උපන් සහජ පඬිතයන අනුකුබ්බේන අනුපූරේදාට කරන්න පුළුවන් ටික විතරයි කරන්නේ කරන්න බැරි දේවල් ගැන තටමැට යන්නේ ඒ එදාට කරන්න පුළුවන් ප්‍රමාණය බුදුහාමුදුරු පෙන්වන්නේ වචන හතරකින් තෝක තෝකං කණේ කණේ. තෝකං කියලා කියන්නේ pāli භාෂාවේ ඩිංගක් කියන්නේ. ටිකක් කියන්නේ. තෝක තෝකං කියලා කියන්නේ ටිකෙන් ටික. කණේ කණේ කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඒක නිසා ඒ මිනිසය එකම ක්ෂණයකවත් අතාරින්නේ. මම මේක කුට්ටිය පිටින් කඩා ගන්නම් මේ වෙලාව විවේක ගන්නම් කියන එකක් නැහැ. හැම චිත්තක්ෂණයකම පුරවලා බොහෝම ටිකයි පුරවන්නේ. ඔය මීමත්සේ උදේ පදෙන් එළියට ගියාම ඌ ගව් ගණන් ඈත යනවා. මීටර් 300 විතර ගිහිල්ලා තියෙනවා කියනවා මේ මේ මල් කියන ගොමුවක් හොයාගෙන. ඊට පස්සේ ඌ කරන්නේ උග්‍රට පුරවගෙන ඉන්න පුළුවන් තරම් මේ පැණි ටිකක් උරණ එක විතරයි. ඊට පස්සේ පැසක් තියෙනවා පිටිපස්සේ කකුල් දෙකේ පැසට පුළුවන් ප්‍රමාණය පරාග ටිකක් ගන්න එක විතරයි ඊට පස්සේ ආයෙතව අර මේ පැය ටික භාගයක් ගිරවල අර මේ වදේට වම පැසේ තියෙන පරාග ටික අරගෙන පරාග උපුවට වරපරනවා ආයෙ හැරයක් යනවා ආයෙ කිසිම දවසක ඌ මේ කඩක් බැඳගෙන හරි පොඩි ගහගෙන හරි මොකක්වත් කරන්නේ මොකද අන්තිමට මොකද වෙන්නේ වඩා හත බඳිනවා ටිකෙන් ටික ටික ටික එකතු කරන හැටි. මේක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. එහෙම නැති ක්‍රම වලට තමයි මේ ක්ෂණික ක්‍රම අද තියෙන්නේ. ඉතින් ඉන්දියාපත් ක්ෂණිකයි. කිරි ටිකත් ක්ෂණිකයි. අන්තිමට මරණයත් ක්ෂණිකයි. ඉක්මනට මැරලා. එහෙම මොකක්වත් බුද්ධ ධර්මේ නෑ. බුද්ධ ධර්මේ තියෙන්නේ තෝක තෝකං කණේ කණේ. ඕපනයික ගුණය දන්නවනම් ධන ගන්නකොටම සැලසීමක් තියෙනවා. අපිට දවසින් දවසට අබ පියල්ලක් තරමේ හරි පිරෙනවා නම් එච්චරයි. ඊට වැඩි ආදිසි කරන්න යනවායි කියලා කියන්නේ ආයෙත් තෘෂ්ණාවම තමයි. ධර්ම කන්නාව උනත් තෘෂ්ණාවම තමයි. ඒක නිසා මේ තෝක තෝකං කණේ කණේ කියන වැඩපිළිවෙල හැම වෙලාවෙම අතන අර කරනවා නම් ඒ මනුස්සයා ලොකු පිමි පණින්නෙත් නෑ ලොකු උඩක ඉඳලා වැටෙන්නෙත් නෑ. ඔය ලොකු පිමි පණින්න ආයෙත් තමයි උඩ පැනලා වැටුනහම පස්ස බිම යනගන්න. එතකොට කොන්දේ අමාරු වෙනවා. ටික ටික යනවනම් වැටුනොත් වැටෙන්නේ ටිකයි දිගට දිගට යනවා. ඒක නිසා සහජ පඬිතයා ගොක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ දවස කරන්න පුළුවන් ටික හැබැයි මොන නාතාවක් නොකර ඉන්නේ. ඉතින් මේව දන්නවන් දැනගන්නේ මේ මට්ටමට එන්නේ මේ ඕපනයික කියන ගුණය. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික මාර්ගයේ සෑහෙන දුරට ගියාට පස්සේ. එතකන් අපි හිතන්නේ මේ තරලකාරී ලෝකේ අරයට වැඩි ඉක්මනට යන්නම තමයි. කතාගෙන ඉස්සරහට යන්න තමයි හදාගන්නේ. ඉතින් ඒක දෝෂෙකුත් නෙවෙයි. ඒ මොකද අපිට උගන්ලා තියෙන එහෙමනේ අපිට පුරුදු කරලා තියෙන එහෙම නිසා. නමුත් මේ ඕපනයික ගුණය ඉදිරියට යන්න යන්න යන්න යන්න එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගුණය ඉදිරියට යන්න යන්න එහෙම නැත්නම් මේ උපේක්ෂා ගුණය ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ වගේම අප්‍රමාද ගුණය ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න සතිය දිගේ ඉදිරියට යන්න යන්න යන්න කවදාකවත් අසන්තෘප්තියක් නැහැ හැම වෙලාවෙම සතුටින් ඉන්න හැබැයි කොච්චර සතුටුනත් ඒ චිත්තක්ෂණයේ ගත යුත්ත අතාරින්නෙත් නැහැ තෝක තෝකන් කල්ලිකයි. ඒ සරුවචනසේ පෙන්නන්නේ කම්මාරෝ රජ තස්සේව. සිද්ධියේ මල හරින සිද්ධි රන් සිද්ධි කරෝ කුසේ. කම්මාරෝ රජ තස්සේව නිද්දමේ වලමත්තුන තමගේ ආත්මයත් ආ වූ මල කපහැරීම විතරයි ශාසනිකය. පින් කිරීලක් නැහැ. පවුනෝ කිරීම තමයි ශාසනිකය. ඉතින් රත්තරන් මල ආත්ම මනුස්සයා මොකද කරන්නේ? ඉතින් උපාසකම්ලා බොහෝම කැමති මේ රත්තරන් බඩු දාන්න, රිදී බඩු දාන්න. නමුත් මේක එල්ලන්නේ නව දොරෙන් කාර්ලුව කියන කුණු පංචස්කන්ධෙටනේ. ඒක මතක නැහැ. රත්තරන් රිදියෙන් අල්ලගෙන ඉතින් ඒ කන පෙන්නනවා, උගුර පෙන්නනවා, මේ බලල්ල පෙන්නනවා, මුද්ද පෙන්නනවා, කකුල පෙන්නනවා. ඕක තමයි ඉතින් ඔය සංවාසනයේ කෙරෙන්නේ. නමුත් රත්තරන්ට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒකේ jigetoම කුණු කච්චල් එකතු වෙන එක තමයි හිත වෙන්නේ. ඒකට කිසියම් ආඩම්බර දෙයක් නෙවෙයිනේ ශරීරය කියන්නේ. නමුත් මේක කුණු කච්චල් එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න ඒ උපාසකම්ම දන්නවා මේක ඉතින් ඔපේ නෙමෙයි දැන් තියෙන්නේ මේ කුණ කුණ නමුත් ඒ වෙනස පත්තරනේ අඩුපාඩුවක් වෙලා නැති බව දන්න නිසා ඒක ඕනේ නම් වැලිකඩ දාචයක් ඇදලා මැද්දොත් රත්තරන නතු කරතේ නමුත් අම කෙරුවොත් වෙන්නේ රත්තරනේ අර කියන කැටේම කැපෙනවා පුළුන් කැලෙන් මැද්දට යන්නෙත් නෑ ওই කුණ මොකද හරි ඊටාම සියුම් කැටයන් තුලට කුණු තෙල් කුණු බැස්සට පස්සේ අරින්න බෑ. ඉතින් කරන්නේ මොකද්ද අර සතරම් බඩු වතුර දාන මනුස්සයට දෙන්න. ඒ මනුස්සයා ගියාට පස්සේ කරන්නේ මොකද්ද? රත්තරන ගෙවෙන්නේ නැති වෙන විදිහට කුණු වලට ඉන්නත් බැරි වෙන විදිහට ඉස්සලා වතුර දාලා පොඟෝලා තට්ටුවක් කරිනවා. ඒ තට්ටුවට සබන් දාලා බුරුසෙන් මදිනවා. මැදේවිල වටපිට බලන මනුස්ස දන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කුණු යන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ ගින්නේ දාලා පළහනවා. ගලවුවට පස්සේ අරක ආයෙ තට්ටුවක් අලු පිච්චිලා මෙලෙක් කරනවා. මෙලෙක් කරලා පස්සේ ආයෙ වතුර දාලා ආයෙ මදි. මැද්දට පස්සේ ආයෙ ඒක අර පිච්චිච්ච අලු ටික ගැලවිලා යනවා. ගැලවිලා ගිහලා බලනකොට යන්තම් තව ඩිංගිත්තක් ඇතුළේ පේන. ඊට පස්සේ ආයෙ ගින්න දානවා. ගින්න දාලා ආයෙ පලානවා. පලාගෙන වල ආයෙ අලු තට්ටුවක් වෙනකන් පුච්චනවා. පුච්චන්න පුච්චන්න හතරන කවදාකවත් ගින්න දැම්මට මොකක්වත් වෙන්නේ නැහැ. කුණ කාබනික ද්‍රව්‍ය පිච්චෙනවා. පිච්චෙන පස්සේ ආයෙ වතුර දානවා. ඉතින් ওই විදිහට එහා පැත්තට වතුර දානවා, මෙහා පැත්තට ගින්දර දානවා, ආයෙ වතුර දානවා, ආයෙ ගින්න දානවා. මේ වැඩ පිළිවෙල දිගට කරන ගියාම කුණු බැඳෙන්න මාස 7-8ක් ගියාට ඒ මනුස්සයා වරුවේ නැත්නම් වරුවේ කහමාරෙන් දෙකෙන් අර කුණ කපනවා. කපල කපල කපල අන්තිමට අර ඉතාම සියුම් කැටයන් ඇතුලේ පවා තෙල් කුණ තියෙනවනම් කච්චල් බැඳලා තියෙනවනේ මාසෙ හොඳට චීන කන්නඩියක් දාලා බලලා අන්තිමට යනකම් කුණ කපනවා. ඒ කපන්නේම වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. ගින්නේ දානවා වතුර දානවා. ගින්නේ දානවා වතුර දානවා. දාලා දාලා දාලා හොඳටම සුද්ධ වුණාට පස්සේ සරයක් දා සුද්ධ කළා. දැන් මේ රත්තරන් බන්නේ මොනවාක් කොටක් නැත්තම් පළිප්පේ දානවා. වතුරේ දානවා. ඒ වගේ තමයි යෝගාවචරයාගේ මේ සංසාරේ මේ පබස්සර විදම්බික වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං කියන විදිහට මේ ප්‍රභාස්වර වූ හිත මේ පිටින් බැඳිච්ච ආගන්තුක උපක්ලේශ නම් වූ මේ කුණ කසට නිසා මේ තෙල් කුණ නිසා මේක පළඳා ගන්න බැරි තත්ත්ව කරපත් වෙලා තියෙනවා. නමුත් ඒ බාහිරේ තියෙන කුණු තත්ත්ව නිසා manussත්වයේ කෙලෙන්නේ ඒ ප්‍රභාසර හිත අඩු තත්ත්වයකට ලක් වෙන්නේ. පිට පොඩි තත්ත්වයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරන්ට අපි ගිහිල්ලා දෙනවා. කර්මස්ථානාචාර්යවරුන්ට ගිහිල්ලා දෙනවා මේක සූත්‍ර කළා දෙයි. ඉතින් කර්මස්ථානාචාර්යවරු කරන්නේ වරක ගින්නේ දාලා පුච්චනවා. එතන හොඳටම පසපත්ත රිද්දෙනකන් තලනවා. ඊට අනිගන ආයෙ පිටරට කරගෙන හරි හරි සෝක් බබා හොඳ බබා ඉන්නකෝ භාවනා කරන්න කියලා ආයෙත් භාවනා කරනවා. ආයෙ ගහනවා. ආයෙ නලවන. ආයෙ ගහනවා. ඔය දෙකෙන් තොරව කවදාකවත් කුණු කපන්න බෑ. ඒක නිසා හැමදාම කර්මස්ථානාචාර්යත් එක යාළු වෙලාම ඉඳක් බෑ. ගහන ගෑවිල්ලක් ගහන්න ඕන. ඒකේම ගහලා අතාරින්නෙත් නෑ. ආය ඇදලා ගන්න. මෙන්න මේ දෙක අම්මර තාත්තට කරන්න බෑ. ගුරුතුතුත් කරන්න බෑ. මෙන්න මේ වැඩේ කරන කෙනාට තමයි කර්මස්ථානාචාර්යවරයා කියලා කියන්නේ. ඒ නිසා කර්මස්ථානාචාර්යවරයා දැනගන්න ඕනේ කිසි කෙනෙක් එක්ක ආලවට්ටම් පවත්වන්න බෑ. කිසි කෙනෙක් එක්ක ඔය පොරොන්දු දීලා අවල් දෙය කරන්නම් කියන්න බෑ සම්පූර්ණ ඕනම වෙලාවක ඕන පැත්තට හැරෙන්න පුළුවන් ශක්තියක් තියාගන්න ඕනේ එහෙම නැත්නම් මේ හතර ඉතුරු කරලා කුණ කපන්න බෑ හැබැයි හැම මොහොතකම ඒ කම්මා කර්මාචාර්යවර දන්නවා ගින්නට දානකොට වතුරේ දානකොට ගින්නේ දානකොට වතුරේ දානකොට කුණ කැපෙනවා. නමුත් රත්තරන් පැත්තෙන් බලනකොට මල වදයක්. මෙහෙන් ගින්නට දාන මෙහෙන් වතුරේ දාන මෙහෙන් ගින්නට දාන මෙහෙන් වතුරේ දාන ඉතින් ඒකට කැප වෙන්න බැරි නම් මේ ඕපනායක ගුණය ඉතින් ඒ විදිහට යන වැඩපිළිවෙලක් බව දැනගෙන යන්න නම් මුලින්ම ඉතාමත් අවශ්‍ය වෙනවා මේ යන්නේ උඟක් මට වැඩි වැඩගත්තු ගිය පාර්ග කියලා සද්ධාාවක් අවශ්‍යයි. නමුත් මේ සද්ධාව වැඩි කල හිටින්නේ නැහැ. බොහොම ඉක්මනට එපා වෙනවා මොකද මේ හම්බෙන ගින්න සහ ජලය කියන මේ ප්‍රතිවිරුද්ධ බලපෑම් දෙක නිසා. නමුත් එnde end end end තමන්ට ලාවට හරි වැටහෙනවා නම් මය තුල මොකද්ද නැති සීලයක් නැත්නම් සීලයේ අදි සීලයක් වඩපත් වීමක් නැති සීලයක් හිතීමක්. එහෙම නැත්නම් නැති සමාධියක් ඇතිවීමක් හෝ ඇති සමාධියක් අදි චිත්ත භාවනාවක් වඩපත් වීමක්. නැත්නම් නැති ප්‍රඥාවක් ඇතිවීමක් හෝ ප්‍රඥාව අදි ප්‍රඥාවවටපත් වීමක් ඒ පුද්ගලයාට තේරෙනවා මේ වද මේ විදිහට වෙන්නේ නැතුව මේ වගේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න බෑ කැප කරන්න වෙනවා. ආ මේ වැටෙන ක්‍රමය එක එකනාගේ හැටි වෙනස්. මගේ මේ සීලය අනුරවට්ටන්න රට්ටුන්ගෙන් ලාභ සත්කාර ලබන්න හොඳ නම ලබන්න කරන දෙයක්ද එහෙනම් මේ රාග දෝෂ මොහ දුරවල කීම සඳහාද මගේ මේ සමාධි භාවනාව මේ අනුන්ට කියාපාන අඳුරයක්ද නැත්නම් අනුන් කෙරේ අනුකම්පාවෙන් කරන එකද නැත්නම් මගේ අර්ථ සිද්ධිය සඳහා කරන එකද මේ විපස්සනා භාවනාව මේ අනුශය කෙලස් කපලා මේ වංචනික ධර්ම අයින් කරන ප්‍රපංච ධර්ම දුරු කරන කරන වැඩක්ද එහෙම නැත්නම් මේ රට්ටු ඔක්කොම භාවනා කරන නිසා මං කෙරුවේ නැත්නම් හොඳ නැති නිසා කරනවා ආහනේ ඒව ඉක්මවලා ඇතුලේ Tamanට හර පද්ධතියක් දැනෙනවනම් ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඉස්සල්ලාම ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන දවසේම තේරෙන්න පටන් ගන්නවා. අමතර දෙයක් සිද්ධ වෙනවා කියන්නේ. ඒ වගේම තමයි වෙනදට වැඩිය සීලයක් සමාදන් වෙලා සීලය පිළිබඳව පෙළඹෙනකොටම තේරෙන්න පටන් ගන්නවා මේ සීලය අනුන් පිනවන්ට අනුන් රවට්ටන්න කරන දෙයක් නෙවෙයි මේ වැඩේට අවශ්‍යයි. ඒ වගේම මේ සමාධියත් ලාමක කාමස මේ මේ ජීත ධම්ම සුඛයක් සඳහා නෙවෙයි සමාහිත බව ප්‍රඥාවට අවශ්‍යතාවයක්. නැතුව යන්න බෑ. නමුත් මේ සමාධිය උනත් තණ්හාව ඇති වෙන්න ඉඩ තියෙන නිසා ප්‍රවේශමේ පාවිච්චි කරන්න ඕනේ කියලා තේරෙනවා. ඉතින් ඒක පිළිබඳව බටහිර ලෝකේ උපමාවකට කියනවා නම් මේ කිව්වට පස්සේ සමහර හොඳයි කියපු නිසා මට ඒක මෙතෙන්දි මතක් කරගන්න කියලා. ඒ දවස්වල තිබුණා මේ භෞතික විද්‍යා විනෝදේ කියලා පුංචි පොතක්. ඊදර තිබුණා මම කියවලා තිනවා. ඒකෙදි කියලා කියනවා දෝෂිතින විශාලම ගොඩනැගිල්ල ගත්තොත් එහෙම නැත්නම් විශාලම පාලමක් ගත්තොත් ඒ ඕනම ගොඩනැගිල්ලක ඕනම පාලමක ගුරුත්ව කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ මුළු එකේම බර ක්‍රියාත්මක වෙන බල රේඛාව. හරියට ගුරුත්ව කේන්ද්‍රයට ගම්මිරි සැටයකින් ගැහුවත් ඒ කම්පණය මුළු ඒ සැකිල්ල පුරාම විහිදෙනවා කියන්නේ. හරියට තැනට ගැහුවොත් ගම්මේ සැරේකින් ගැහුවත් මුළු ගොඩ නැගිල්ලම දෙදරනවා. ඒක පුංචි දෙදරිල්ලක්. හැබැයි අපි ඒක හැම කරම යනවා. ඒ නිසා අපි පෙරදිනේ පාලම ගත්තොත් මේ පෙරදිනේ පාලමේ හරියට වෘත්ත කේන්ද්‍රය හරියට ගණන් කරලා අරගෙන බැලුවොත් අපි කැටපොලයකට ගම්මේ සැටයක් දාලා විද්දොත් ඒ ගම්මේ සැටේ වදිනකොට මුළු සහලම මුළු පාලමම සහලවනවා. ඒ ඒ ගම්මේ සැට අදාළව. මේ සහලවිල්ල කම්පනයක් දෝලනයක්. ඒ දෝලනේ මේ පැත්තේ ඉඳලා ආයසරයක් එහාට යනකොට ආය ගම්මිණි සැටයක් ගැහුවොත් අර පුංචි කම්පණේ තා පොඩ්ඩක් වැඩිපුර දෙදරන. හැබැයි මුළු පහළම දෙදරන. ඊට පස්සේ තුන්වෙනි හැරේ එකත් හරියට මෙහාට අවිල එහාට යනකොටම උන්චිලාවක් පද්දනකොට තල්ලුවක් දෙනවා වගේ ආය තල්ලුවක් දුන්නොත් අරිරඩිය පොඩ්ඩක් දෙදරනවා. ඒ නිසා කවදා හරි ගම්මිණි සැට ගහගෙන ගහනකොට පාලම කඩන්න පුළුවන් කියලා කියනවා. මේ භෞතික විද්‍යාව විනෝදයක්. පහළ මේ ගම්මේ සැට වෙන ගිල් බෝලකින් ගැහුවොත් අයිට වැඩි වේගයෙන් හැබැයි හරියටම ගුරුත්ව කේන්ද්‍රයට ගහන්න ඕනේ දෝලනේ බල්ල ගහන්න. ගැහුවනම් ගහන්න ගහන්න එකින් එක එක දෙදරන බව ලාචි විද්‍යාව පෙන්ලා දීලා තිනවා. මේ නිසා කවදාකවත් පාලමක් උඩින් හමුදාවක් යනකොට ඒ වම දකුණ රිද්මෙන් යන්නේ නැහැ කියලා. ඒ රිද්මයත් එක්ක ගැටුනොත් පාලමේ කම්පණය සමතල වුණොත් ඒ පාලම පාලමේ ශක්තිය ඒ අර රිද්මානුකූල ගමන නිසා දෙතරම් ඉඳ තියෙනවා. ඒ නිසා හමුදාවක් යනකොට කියනවා පාලමුක යනකොට ඒ පියවර කියන්න එපයි කියලා රිද්මයකට. ඉන්නේ වගේ අපේ මේ කෙලෙස් සංස්කාර තියෙන මේ ගොඩනැගිල්ලට එක සති චිත්තක්ෂණයක් වැඩිච්ච ගමන. සතිය කියන එක පළවෙනි සැරේට වැඩිච්ච ගමන මුළු කෙලෙස් సంతාණයම සාලනවා. කැඩෙන්නේ නැහැ. එහෙම්ම තියෙනවා. නමුත් දෙතරනවා. එක සති චිත්තක්ෂණය වුණ කරන්නේ. මේක හැකි පුළුවන් ඔන්න ගැහුවක් බලාපන් අරගෙන ආපු මෝහ පටල තේරම දෙදරගෙන යනවා. ඉතින් යෝගාවචරණ කල්පයකට හම්බෙන්න ඊට පස්සේ සතියක් ඇති කරගන්න ඕන ආය සතියක් කල්පයක් නේ අපි සතියකට පස්සේ ආය සතිය පිටයි කියලා හිතනවා. එදා චිත්තක්ෂණ දෙකකට හිටියානම් අර කෙනෙක් කන්ද දෙසරයක් ගැසෙනවා. එතකොට දැනගන්නවා නෑ බෑ කියන්න බෑ. ඊටාම සියුම් නමුත් හැම සෛලයක් සෛලයක් පාසා. හැම ඇටයක් පාසා, හැම ඇට මිදුලක් පාසා, නහරයක් පාසා මේ සතිය පිටව බව තේරෙනවා. ආයසරයක් සතියකට පස්සේ හරි කමන්නේ ආයසරයක් අපි නෝ සති චිත්තක්ෂණ තුනක් ආවයි කියලා. ආයෙත් දෙදට. දෙදරවල දෙදරවල දෙදරවල මෙයාට විනෝදාංශයක් පටන් අර ගන්නවා. මේක දිගටම දුන්නොත් කොහොම හිටියද කියලා. ගත්ත සතිය එක දිගටම දුන්නොත් කොහොම හිටියද කියලා. එnde ende ende ende ende පුදුමාකාර විනෝදාංශයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ තෙක්කල් නොවඩපු සතිය ඉස්සල්ලාම පළවෙනි ඇති කරන දවස පුදුමාකාර හැබෑම හැබෑ විප්ලවයක පරිණාමයක පරිවර්තනයක පෙරලියක මූලාරම්භය. ඊට පස්සේ යෝගාවචරය කරන්නේ ඒ එක සති චිත්තක්ෂණයේ ළඟ ළඟ තියෙන චිත්තක්ෂණ දෙකකට පුරුදු කරගන්න. තුනකට පුරුදු කරගන්න. මේ විදිහට ආස්වාසයක් හිතනද ආස්වාසයක් එක සැරයක් මෙනෙහි කරලා ආස්වාසයලාවේ ආස්වාසේ දැනගන්නවා කියලා කියන්නේ මොන තරම් සංසාරේ මෝහ පටලත් එක කරන යුද්ධේ වටිනතරද කියලා. බුදුම ස්වාමීන් වහන්සේ බණ කියන්නේ හැමදාම මතක් කරනවා නැති බැරි පැත්ත පැත්තක දාලා දවසකට එක හුස්මක් ඒ ඒ පුරුංගාංශ ගණන පිම්බීම හැකිනවත් එක එක පිම්බීමක් පිම්බෙන වෙලාවදී පිම්බෙන බව දන්නවනම් ඒ චිත්තක්ෂණය සතිමත් ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන එනිසා කියනවා වාඩි වෙලා ඉන්න එක එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරන්න කියලා. ඒතකොට තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් අතනින් මෙතනින් සතිමත් වෙනවා. ඊළඟ පහක් භාවනා කරනකොට